නිවන් මඟ ධර්මදේශනා මාලාවේ ධර්මදේශනාව සිදු කිරීම සඳහා මෙහි වැඩම කළ පූජ්‍යපාද උඩුදුබ්බර කාශ්‍යප ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූර්වක පිළිගනිමු. සාදු සාදු සාදු. චක්‍රාලේසු අත්‍රාවච්ඡන්තු දේවතා සබ්බම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ භදංකා ධම්ම ශ්‍රවණ කාලෝ භදංකා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පංචස්මං කන්දී අබ්බූතෝ පස්සන්තෝ අනුමෝමකං කන්තිං පටිලබෝති පංච පංචන්නං කන්දාමං භූතෝ නිච්ඡං නිබ්බාරಂತಿ පස්සන්තෝ සම්මත්තනියා මං ඔක්කමති සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව ජීවිත සකස් කර ගැනීමේ අභිලාෂයෙන් ධර්ම ශ්‍රවණය සඳහා සෝදානම් වෙලා ඉන්න සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ ජීවිතය ධර්මානුකූලව සකස් කරගත්තේ නැත්නම් අපේ මනසෙන් ඒ උතුම් ධර්මය නැగిලාන විදිහට ධර්මානුකූල සිතුවිලි වෙන විදිහට අපේ සිත සකස් කරගත්තේ නැත්නම් අපිට දුක් වලින් අත මිදෙන්න පුළුවන්කමක් නැත්තේ. මොකද මේ ලෝකයේ සත්‍ය தත්ත්වය අපේ හිතට වැටහෙන විදිහට අපේ හිත සකස් නොකරගත්තේ හින්දා තමයි අර ලොකු වෙනස්කම් වලට මුහුණ දෙන්න වෙන්නේ. ඒ කියන්නේ අපි හැම වෙලෙම හඬන්නේ වැළපෙන්නේ යම් කිසි ආකාරයක අපි බලාපොරොත්තු වෙච්ච අපේ හිත බලාපොරොත්තු නොවෙච්ච දේවල් සිදු වෙච්ච හින්දා කෙනෙක්ගේ මරණය සිදු වෙනවා කියන්නේ අපි මොකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි හැම මරණයකටම කියන්නේ හදිස්සි වෙනවා කියලා. හදිස්සි මරණ හදිස්සි මරණ කියලා කියනවා. නේද? අතන විතර ස්පීකාරේ හිටියත් අපි කියන්නේ හදිස්සි මරණ. ඒ මොකද බලාපොරොත්තු නැහැ. බලාපොරොත්තු කොච්චර අසනීපයකටත් අපි කියන්නේ නෑ මෑවෙන්නේ නෑ කියලා. ඉතින් ඒ වගේ මේ ලෝකයේ තියෙන එකට කෙනෙක්ගේ නපුරු වචනයක් කෙනෙක්ගේ නපුරු වැඩක් සිද්ධ වුණහම අපිට හරි දුක හිතෙනවා. දුක හිතෙන්නේ ඊට කලින් නපුරු වචන කියපු නෑ කිව්වේ නෑ. ඒක නපුරු වචන කියලා කියලා මම බලාපොරොත්තු නෑ. බලාපොරොත්තු නැති හින්දා මට හරිම ගැටලුවක්. ඒක තමයි අපේ හිතේ දුක් උපදින්නේ. කෙනෙක් අසනීප වුණොත් එහෙමයි. එහෙනම් මම අසනීප වෙයි කියලා මේ වගේ අසනීපයක් මට හදේ කියලා මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ ජීවිතේට මෙහෙම වෙයි කියලා මම හිතුවේ නැහැ. ආන් ඒ වශයෙන් බලේ දුක් ඇති වෙන්නේ. එතකොට අපිව බලාපොරොත්තු වෙනවා මේ බලාපොරොත්තු පිටතම ලැබෙන්නේ. ඒක මේක ලැබේවා ලැබේවා කියලා නෙවෙයි. තමයි හිතන්නේ. ඒක වෙන්නේ කියලා දාසෙන්න හිතනවා. මේක අපිට දුක් ඇති වෙන්නේ. ඒකෙන්ද මේ සම්පූර්ණ ප්‍රශ්නේ තියෙන්නේ අපේ හිත අපි පාවිච්චි කරපු විදිහ. අපේ සිත අපි පාවිච්චි කරපු විදිහින්ද අපිට අපි බලාපොරොත්තු වෙච්ච දේට වඩා ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා සංසාරකට. ඒ වෙනස්කම් ලොකු වෙනස් වෙනකොට අපි බලාපොරොත්තු නොවෙච්ච විදිහ ලොකු දේවල් වගේ කරනවා. මොකටද වෙලාවක? ඒ අන්නේ වෙලාවට අපිට දරා ගන්න බැරි ලොකු දුක් ඇති වෙනවා. ඒක ඒකක් නෙවෙයි අපි ඒවා බලාපොරොත්තු නොවන හින්දා ඇත්ත తත්වයේ ලෝකයේ තියෙන බලාපොරොත්තු ඒ తත්වය අනුව අපිට සංඥා ඇති නොවන හින්දා අපි ලොකු ගැටලුවක ඉන්නවා ඒ තමයි මේ වාගේ ඇලෙන ස්වභාවය ඒ වාගේ සතුට වෙන ස්වභාවය ඒ වාගේ ඒවා ග්‍රහණය කරන ස්වභාවය අපේ සිත් තුළ තියෙනවා. ඒ කියන්නේ නොවලිය යුතු තැනක ඇලෙනවා. වේදනා පීඩා දන්ත තැන්වල මම අහන මෙයත්ගේ මේ ජීවිතේ මොයේකුත් සැපයන් තියෙනවද නැද්ද? ඒ තියෙන සැපයන් වල තියෙනවා ඒත් එක්කම ඒ සැපයන් විඳ විඳාන කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ අපි හිතමු මේක සුවයි සුන්දරයි කියලා යම් කිසි රූපයක් හින්දා යම් කිසි ශබ්දයක් හින්දා නැත්නම් යම් කිසි වස්තුවක් හින්දා ජීවී වස්තුවක් හින්දා ජීව වස්තුවක් හින්දා බොහෝ සතුටුනා. ඒ ඒවා තුන් කාලයක් යනකොට වෙනස් වෙනවා, පරිදි වෙනවා, කැඩෙනවා, බිඳෙනවා, නැති වෙනවා. නේද? දැන් සතුටු නොවිච්ච දෙයක් දැන් අපි හිතමු අපි අපි යම් බැඳීමක් ඇති නොකරගත්ත කෙනෙක්. ආයේ බැඳීමක් ඇති නොකරගත්ත කෙනෙක්ගේ වෙනස් වීමක් වෙනස් වීමක් ඇති වෙනවා කියලා අපිට හිතෙන්නේ නැහැ. ඒ වගේම බලාපොරොත්තු වෙන්නේ නැහැ. බැඳීමක් ඇති වෙච්ච කෙනෙක් ගැන තමයි අපිට වෙනස්කම් ඇති වෙනකොට දුක් සත්‍යත්ව ඇති වෙන්නේ. ඒ මොකද අපි ආගෙන බලාපොරොත්තු ඇති වෙලා තිබෙනවා. ඒක ලෝකේ ස්ථීර වශයෙන් පවතිනවාද ලෝකයේ අස්ථීර වශයෙන් පවතිනවාද ලෝක අස්ථීරයි ස්ථීරව තියෙන කිසිම දෙයක් හේවත් හේවත් හේවත් මෙන්න මේ දේ ස්ථීරයි කියලා හොයාගන්න බෑ ලෝකේ නෑ එතකොට අස්ථීරයි කියන ඒක ස්ථීර වශයෙන් තියෙන්නේ නෑ භූවං කියන්නේ ස්ථීර භූව කියන්නේ ස්ථීර ස්වභාවය අද්භූවං කියන්නේ අස්ථීර ස්වභාවය මම මෙහෙම කියලා කොතර වෙලාවකට අපි දන්නේ මේ ලෝකයේ අස්තිය. ලෝකේ තියෙන දේවල් කොතර වෙලාවකට දන්නේ අස්තිය. ඒ කියන්නේ කොතර වෙලාවකින් වෙනස් වෙනවද? හැම මොහොතකම වාගේ වෙනස් වෙනව නේද? අපේ කය දැනෙන වේදනාවන් හැම මොහොතකම වෙනස් වෙනවා. හිතට හිතට ඇති වෙන සංඥාවන් හැම මොහොතකම වෙනස් වෙනවා. ආදරය ආදී සංස්කාරයන් හැම මොහොතකම වෙනස් වෙනවා. චක්කු විඥාන ආදී විඥානයන් හැම මොහොතකම ස්ථිර පැවතීම නෑ. ඒ වගේම මේ ධාතු හතරෙන් හටගත් රූපය හැම මොහොතකම හැම මොහොතකම වෙනස් වෙනවා. ඒක මොනවද වෙනස් වෙන්නේ තියෙන්නේ? හැමදේම හැම නිමේෂයකම වෙනස් වෙන ස්වභාවය තියෙන හැමදේම වෙනස් වෙන ස්වභාවය තියෙනවා. අපිට කිසිම ඉවසීමක් නැතුව දුවන්නේ මොකද අපි කොහෙද දුවන්නේ? උදේනම් හැන්දෑවම තරම් ඉවසිල්ලක් නැතුව දුවනවා අපේ හිත මම කියන්නේ. කාර්යක්‍රම මහන්සියෙකුට එක තැනක තියාගන්න කොහොම හරි කරලා. ඉදිරියට උදාහරණ මහන්සියෙකුට උදාහරණ යනවා හරි දාලා ඔහොත් කරන මහන්සියරනවා කියලා. ඒ කයෙන් කරන වැඩ නවත්තලා තියෙන්නේ. කයෙන් කරන වැඩ නවත්තලා තියෙන කයට විවේකයක් දෙනවා. හිතෙන් කරන වැඩ මොකද්ද? වශයෙන් අරමුණු ගන්නවා මම හිතනවා ඒතරම් මේකත් අරමුණ ඔස්සේ යනවා හිත එයාට මේක බුදු කොහොමද එයාට මේක බුදු කොහොමද පුළුවන්ද මේක මම ගිරහා කතා කරන්නේ හිත ඒක අරමුණක කුසල අරමුණක හිත තියාගෙන ඉන්න මේ මොකද මේ ප්‍රශ්න තියෙන කුසල අරමුණක නම් හිත පිටබර හිතට වෙහෙස නැහැ රත්ත්‍රීන් දැවීම මහ බාරක් වගේ අකුසල අරමුණුත් එක්ක මහ බාරයි සත්තර ගතිය, දැවෙන ගතිය, පිච්චෙන ගතිය මේ හරි අපහසුකම් ඇති වෙනවා අකුසලන් එක්ක. එහෙනම් අකුසල අරමුණු ගමනට ටිකක් වෙලා හිටියොත් පහසුවක් පහ. ඒක හින්දා කුසල අරමුණු වෙන ඉඳ කියලා කියනවා. මොකද වෙන්නේ? ජීවිත පුවක්ම ඇත්තටම මෙයා නිශ්චල නැහැ. මෙයා හැම වෙලේම මොනවා හරි දෙයක් පිටිපස්සේ දුවන මහ වේගෙන් දුවන අර හිටියනවා මෙහෙ දුවනවා හරි මෙයාට කිසිම ශාන්ත ස්වභාවයක් නැහැ මොකද එයා කලබලයි මොකද මේ කලබලයි ඒ ලෝකෙට ඇවිල්ලා හම්බෙච්ච දේවල් හින්දා කලබලයි නේද මේ ලෝකෙට බාහිර පස්සේ මට ඉස්සරහ කීරි හම්බුණා <laughs> කීරි හම්බෙච්ච වෙලාවෙම මොකද උනේ කීරි නැත්තම් ආගම් පටන් ගත්තා යන්තම් වැඩි කෙනෙකුට නේද? අම්ම කිව්වේ අයින් කරනකොටම කෑ කවුද වැඩේ කරේ? අපි සිත. මොකද සිත ඉක්මනට කී වලට බඳුනා. ටික දවසකින් අම්මට බඳුනා. නේද? ගොරම නැත්තම් කෑවහන් පටන් ගත්තා. මේ ළමයා කෑගස්සවන්නේ කවුද යාලු? සිත හරිය කලබලෙන් එයාට හම්බෙච්ච හැම එකම අල්ලලා. හැමද හතාවම වෙන්නේ. නේද? අපිට තේරෙනවා අපේ හිත හතාවෙන් තියෙන දේවල් නේද? මේ මොනවා අනිතට තේරෙනවම හරිසෝ. මම කියන්නේ. ඒකේ සමහර අය පොඩි පොඩි දරත මාල් පොඩි පොඩි හතාගෙන ඉන්නේ. ජීවිතේ ජීවිතේ සමහර අය කොස්කස් කියලා හරි කොස්කස් කියලා හදාගෙන ඉන්නවා. ඒ දිවල් හතාගෙන කීප දෙනෙක් හතාගෙන ඉන්නවා. දරුවෝ ටික හතාගෙන. ඒවා හාත් මහාට ගෝල් කියලා ඒ අල්ලගෙන හතාගෙන දඟවන පොඩි කාලෙකට තමයි ගන්න දවසේ හම්බෙච්ච හම්බෙච්ච එකේ ඇලියලි ඇලියලි ඒකට ඒකට ඒ හම්බෙච්ච දේවල් ඔක්කොම කොහොම හරි පවත්වාගෙන ඉන්නේ වැඩි ආසාවක අල්ලගෙන මේ හිත මොකද කරන්නේ හැම තැනම දුවනවා පොඩ්ඩක් එකටම නවත්වලා අපි ඔක්කොම නිකන් හරියට උපකරණ වගේ අපිට තියෙන රුවක් කියලා එකක් ඒකම අනුමත කරන්නේ මේ ඔළුවත් අරගෙන තැන් තැන් වල අපි තිබ්බොත්. අපි ඔක්කොම කරනවා. ඒ කලාවේ වර්තේ කරගෙන. ඒකට ඒ කලාවේ ලෝකවල කරගෙන. එකේ තරගලා වගේ හිතනවා එකේ තමන්ගේ දේවල් හිතනවා එකේ ඒ ඒ කෙනාට අයිති වෙච්ච දේවල් ගැන එයාම හිත හිත සතුට වෙනවා. ඒ තරහකාරය ගැන හිතනවා. මේ වේගින් යන හැටගහට. මේකෙන් හරියට කිසිම ශාන්ත භාවයක් නැහැ. මොකද එයාට මේ දකින දකින දේ තුළ උත්තර වේගයෙන් ගිහිල්ලා ඒ ඒ ඒ තැන්වල ඒ ඒ තැන්වල ලැබෙනවා. මේක හොඳයි මේක හොඳයි මේක හොඳයි මේක හොඳයි කියලා පිස්සු හොඳයි මුද්දාමකට පතරෙන් මේකට හොඳම මේ හරියන්නේ නෑ මේ හරියන්නේ නෑ කියලා වෙන හොඳ නෑ කියලා හිතන දේවල් කල්ලි කරන්නත් හොඳයි කියන දේවල් එකතු කරගන්න ලොකු උත්සාහයක් එනවා. නේද? සමහර සමහර මරණය ඒ වගේ සිතුවිලි හින්දා. සමහර අය හරියට හිංසාකාරී වෙනවා. එතකොට මේ වගේ තත්ත්වයක් තියෙන්නේ ලෝකේ ගැන කුමන හැඟීමක් කුමන අවබෝධයක් තියෙන හින්දාද හිත මේ වගේ මෙච්චර දේවල් අරමුණු කරන්නේ. හිතට හිත මෙච්චර දේවල් අරමුණු කරන්නේ මම ගිහිල්ලා අල්ලගන්න දේවල් මට කරත් ගන්න පුළුවන් කියලා හිතන හින්දා. එයා හැමෝම සතුට හොයාගෙන ඉන්නේ. නේද? එයා හිතනවා එයාට ආදර සමීප හිතනවා මේකම මරණකම තමයි නිවන් දකින්නකම් තියාගත්ත හැටි. නේද? ඒක තමයි හිතන්නේ. ඒක දැන් මොකද කරන්නේ? පොඩ්ඩක්වත් වෙනස් වෙන්නේ කියලා බයිබල් දුන්නා. ඒකත් දුන්නා දුන්නා දුන්නා දුන්නා. සතුට ඇති වෙන තැනට වින්වන ගතිය අපේ හිතේ තියෙනවා. නේද? සතුට ඇති වෙන තැන තමයි ඇලෙන්නේ. ආදරයෙන් කියන නැත්තම් බැඳීමක් ඇති වෙන්නේ තවත් කෙනෙක් මගෙත් එක්ක වෙනස් නොවි ඉඳී කියලා හඳුනාගෙන ඉන්නවා. හරිද? මේ ලෝකයේ තියෙන දේවල් වෙනස් නොවි තියෙයි කියන හඳුනාගෙන ඉන්න තමයි මේ හිත ඒ ඒ තන දුවදුව ඒ වෙනස් වෙන දතිය තමයි බලන්නේ. ඒකට තේරෙනවා මේ වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනස් වෙනවා කියලා මම මොන ආරම්භණයම වෙනස් වෙන්නේ කවදාකවත් ඒක ප්‍රකාශ කරනවා. සරල සරල ප්‍රකාශ කරනවා. ඉතින් මේ කොහොම කරන්නේ මේ හිත හිමස දුවදී දුවදී ඒ අසාන්ත දුවන්නේ අල්ලාගන්න එයාගේ තණ්හාවෙන් අල්ලාගන්න දුවන්නේ ඒ දුවන්නේ ඒ ඒ දේවල් පවත්ත ගන්න පුළුවන් කියලා දැනෙන හින්දා. ස්ථිරව ප්‍රයෝගම් කරනවා හිත කරගන්න දේවල් ප්‍රයෝගම් කරනවා කියලා දැනෙන හින්දා. යම් විදිහකට මොහොතක්වත් තියාගන්න බැහැ කියන එක එයාට බලන්න පටන් ගත්තා. මේ ලෝකයේ තියෙන දේවල්. නේද? මොහොතක්වත් තියාගන්න බැහැ කියලා එයාට දැනෙන්න පටන් ගත්තොත්. එයා උත්තර අසාන්ත වුණාද? අපි හිතමු දැන් කාගෙන් හරි නැති වෙන්න පුළුවන් කියලා දැනනවා. තව චුට්ටකින් මේක නැති වෙනවා කියලා දැනනවා. හැම මොහොතේම ප්‍රත්‍ය හේතුන් හටගන්නේ. හටගන්න. ප්‍රත්‍ය නිසා ඒක හේතු නිසා හටගන්න ක්ලේශ නිසා හටගන්න එක. හරි ඒක සැප වේදනාවක් කරලා ස්ථීරව තියාගන්න අපිට පුළුවන් කමක් නැත්තේ. නේද? කෙනෙක් මගේ ශරීරය ස්පර්ශ කරන්නේ නම් මට සැප වේදනාවක් ඇති වෙනවා කියලාද? එහෙම කියන්නේ මාව ස්පර්ශ කරේ අපිට කෙනෙක් නෑ. මට තියෙන්නේ දුක වෙනවා. ඒක කැමති කෙනෙක් ස්පර්ශ කරනවා නම් හරි. ඒක නේද කෙනෙක් කියලා කියන කැමති කෙනෙක් කරනකොටම කියන මගේ ශරීරය ස්පර්ශ කරන තැනම සැපයක් ඇති වෙනවා නමුත් මම හදිස්සියෙම කරත් කරහනවා මම කරනපත් තියෙනවා ඒකේ මොදුන බලන්න ඕනේ දැනුවත් වෙනවා දැනුවත් වෙයි ඉතින් අපිට මේ තරම් වේගෙන් වෙනස් වෙන ස්ථිරව තියාගන්න බැරි පංච පාදානස්කන්ධයක තමයි අපි හිරලා ඉන්නේ හැබැයි අපේ මනස මේ පංචපාදාරස්කන්ධ අරමුණ වෙනකොට මේක දුරකේ තියෙන වස්තුන් අරමුණ වෙනකොට අපේ මනස මෙන්න මේ අස්තිරයි කියලා කියන ඉස්තරේ පියාගන්න බෑ කියන ප්‍රමිද ලක්ෂණ ඉස්මතු කරන්නේ නැහැ. හරිද? ඉස්මතු කරන්නේ නැතුව හැදීම පබ්බෝන. හ්ම්. ඒක තමයි අපේ මේක හැමදාම තේරුම් කරගන්න දෙන හින්දා මේ බලන්න මේ වගේ උදාහරණකින් මේක තේරුම් ගත්ත හැකියි. මේ ගමනකට මම ඉතාම ප්‍රිය ප්‍රදේශ කෙනෙක් මරන්න පුළුවන් දෙයක්. මම හැමදාම හිතන්නේ මේක මේක තේරුම් කරගන්න ඕන හින්දා. භාවනාවෙන් සිද්ධ වෙන්නේ සිද්ධ වෙන්නේ මේකයි. මරන්න පුළුවන්. එහෙම කිව්වට අපිට දෙන්නේ මොකද්ද? ආයෙත් වෙනස්. නේද? නෑ නෑ මැරෙන්නේ නෑ කියලා. ඒ කියන්නේ මැරෙන්නේ නෑ එයාගේ ජීවිතේ ස්ථිරවම තියෙනවා. තව කාලයක් තියෙනවා. ඒ තව කාලයක් තියෙනවා. ආන් බලන්න අපේ මනස අපිට දෙන තනුබපිය වසල කියලා ඒ ස්වභාවය තියෙනවා කියලා කියනකොට අපේ මනස ගැඹුරින්ම අපිට දෙන අපිට තියෙන හැඟීම මේක තියෙනවා කියලා. මේක ස්ථිර තියෙනවා. තේරෙන්නේ මොකක්ද කියන්නේ? අපි කියන එක අපේ ඇතුළේ තියෙන හැඟීම් තව එකක්. තමන්නේ කෙනෙක් මරණයට පත් වෙනකොට විනාඩි 10ක් ජීවත් වෙයි කියලා යම් කිසි කෙනෙක් හිතාගෙන හිටියාම එයාට දුකක් ඇති වෙනවද? දවසක් තුනී කියලා හිතපු කෙනාට ඊට වැඩි දුකක් ඇති වෙනවද? මාසයක් අවුරුද්දක් තුනී කියලා හිතපු කෙනාට ඇති වෙන දුක ඊට වැඩි පරිදෙන්නද? ඒ තමයි ඉන්නේ කොතරම් දුකක් ඇති වෙනවද? සීමාව තුනකින් විගරතන්නේ එහෙනම් හදිසියෙවත් යොමුනවා නැති වෙනවා ලොකු එකක් ඇති ක්‍රමද ඉතින් අපේ හිත බලාපොරොත්තු තියෙන නෑ වෙන්නේ නෑ වෙන්නේ කියලා අම්මාගේ මරණයට අවුරුදු 10 වෙනවා නේ යා කෝටු දෙහ දෙහි නැති අම්මා කිව්වා 100ක් කිව්වා ඉතින් පහදිනවා ඒක නෝනේ ඒක තමයි හරි අන්නේ ඒ தත්ත්වය අපේ හිතේ ඒ නියම පරිවිදේ නෑ. නියම පරිවිදේ නම් මොකද්ද? කාමෝද පිළිබඳව ප්‍රමරමන් කියන දැන් වටේ ඉන්නේ කියලා. එතන මේවා කියනවා වටෙන් පුළුවන් වටෙන් පුළුවන් කියලා. හැබැයි අදාහක් තියෙනවා නෑ වටෙන් නෑ කියලා. මේක තමයි හැදීමයි සිද්ධිය දෙක එකයි. කියන වචනේ සිද්ධිය දෙක එකයි. මේ වෙන භාවනාවකින් අපි කරන්නේ අනිත්‍ය භාවනාවකින් කියන්නේ ඔන්නේ හැඟීම වචනය දෙක එකක් බවට පත් කරනවා. ඒක දැනගෙන ජීවත් වෙනවා. ඒ හැඟීම ඒක කියන්නේ මේ මේ තියෙනවා කියලා අපි වචනට කියනවා නෙවෙයි. ඒක දැනෙනවා. ඒක හිතට ප්‍රයෝගයක් විදිහට දැනෙනවා නම් ඒ හිත ඒක පසුදියන්නේ හොඳයි. ඒකෝට ඒක තමයි කියන්නේ අද්විතෝ පංචස්කන්ධය පංචස්කන්ධයේ අද්විතෝ පස්සන්තෝ අනුභවමිතං කන්තිං ප්‍රතිබදති කියලා කියනවා. හරි. මොකද මේ අනුභවමික කන්තිය කියන කට පැහැදිලි කරගත්තම මම තාම මතක කරන්නේ මේකෙන් හොරගන්නේ කියලා. මම හරි කලබලයි. අනිත් වෙනස්සේ කියලා. මම හිතුවේ දේවල් වෙනස් වෙයි කියලා මම හිත කලබල. ඒක කියන්නේ ඔය තව පොඩ්ඩකින් මැරෙන්න තියෙන එකට තියෙන තව පොඩ්ඩකින් ඒ කියන්නේ මැරෙනවා කියන තව පොඩ්ඩකින් ඔක්කොම නැති වෙනවා තියාගන්න බෑ කියන හැඟීම තියෙනවා කියනකොට. හොඳින් කතා කරගෙන හිටියොත් මගෙත් එක්ක හදිස්සියෙම වෙනස් විදිහට නපුරු විදිහට මට කතා කරන්න ගත්තා. මට දුකක් ඇති වෙනවා. මම කාලය කොලින් කතා කරාට අර බලන්න හොඳින් කතා කරනකොට මට බොහොම ආදරෙන් කරුණාවෙන් කතා කරනකොට ඒ කතා ඒක ලැබෙනකොට මගේ මනස මට දීලා තියෙන කරුණේ මේක මේක කොයින් හොතේ වෙනස් වෙනවද දන්නේ කියලා. ඒ පණිවිඩය දීම කියන එක මොකක්ද කියලා අපි තේරුම් ගන්න අමාරුයි. මොකද උදාහරණයකින් තේරුම් ගන්න පුළුවන්. දැන් අපි හිතන්නේ වස්සක් වහනකොට හැමයි වස්සක් වහනකොට අපිට දැන් හුඟක් පායලක නෝනේ හුඟක් පායල වස්සෙන් නම් හරි සන්තෝෂ විනේ වස්සෙන් දැක්කේ මට අදහසක් නිකන්වත් වෙනවද නිකන්වත් අදහසක් වෙනවද මේක රසෙන් තියාගන්න ඕනේ රස කරන්න තියාගන්න ඕනේ මේ රස වේගය අඩු වෙන්න දෙන්නේ මම නැවතින්න දෙන්නේ නැති වෙන්න දෙන්නේ නෑ කියලා. එහෙම අපසක් එන්නේ නෑ. ඇයි එන්නේ නැත්තේ? කොයි වෙලාවෙක නැති දන්නේ. ඇයි? රස හිරතුන්න හටගන්න එක. නේද? ඒක කොයිලාවේ නැති දෙක මට පේන එක වල ලැබුණොත් හොඳයි කියලා අදහස එන්නේ. හැමදේ රසවල අපිට තියෙන අදහස තමයි මේක නවතින්න පුළුවන්. මේක නවතින්න පුළුවන් කියන එක. ඒකෙන්ද තමයි හරියම හැම වෙලාවෙම අපි ගමනක් යන දවස් තුලා හිටියොත් තුනීගෙන යනවා. නෑ ඉන්නේ පොඩ්ඩක්. ඇයි? පායනවා කියලා දන්නවා. මේක අඩුයි. මේක පායනවා කියලා දන්නවා. අන්නේ වගේ දැන් මේක වචනයක්ද හැඟීමක්ද? රස අරමුණ වෙනකොට ඒ රස අරමුණ කරන විඥානයම තුන ඒකේ නියමාකාර අරමුණ වෙන. ඒක මට දැනෙනවා. මේක හිතුවද කියලා. මේක නැතිවෙනවා කියලා මේ වෙනස් වෙනවා කියලා. අන්නේදී අපිට යම් කෙනෙක්ගේ ආදරයක් යම් කෙනෙක්ගේ කරුණාවක් මෛත්‍රියකින් යාදිකටම අතලස්සී කියන්නේ යම් කෙනෙක් පිළිබඳව එයා දකිද්දී ආගෙන අපිට අපේ අපේ හිත උද්දාමයටපත් වෙන්නේ නැහැ ලාභ ලැබුණා කියලා. හොඳ දේවල් ලැබුණා කියලා. ඒ වගේම දේශ ලැබුණා කියලා පීඩාවටපත් වෙන්නේ නැහැ. ඒ දේශය කියන්නේ ධම්ම ඒක වෙනස් වෙන ඒක වෙනස් නැන් දෙයක් කියලා. හරි? ඔක ස්ථිර තියෙනවා මේ මට තියෙන්නේ මෙච්චර වෙන්න. මේ මට තියෙන්නේ මෙන්න මේ විදිහට වැඩ කරන්න කියලා. එතකොට මම අහනවා දේශය හමුවේ, ලෝභය හමුවේ, කෙනෙක්ගේ ඊර්ෂ්‍යාව හමුවේ, ක්‍රෝධය හමුවේ, වෛරය හමුවේ මට කියලා වැඩන වෙලාවල් වල කියන විදිහට අසනීප ඇතිවෙනකොට ඉතින් අපි අසනීප තුන හරියට දුක් වෙනවා. අයි අසනීප ඇති වෙයි කියලා හිතමු. මතින්ද මේ ශරීරය හැමදේම එකනිකට පියාගන්න පුළුවන් වෙයි කියලා හිතපොඳ. එතකොට ලෝකයේ අස්ථිරයි කියලා අපිට දැනලා තිබුණා නම් කින්නත් ඒ හැඟීම අපේ තුල තිබුණා නම් ඒ හැඟීම අර මම අර කිව්වා වගේ වස්ත්‍ර වහනකොට වගේ මේ මගේ ළඟ ඉස්සරහා ඉන්න මගේ ආදරය කරගෙන ඉන්න මගේ ගෙදර ඉන්න හිතවත් අය ආලුවේ ඔක්කොම ගැන මේවා මේ ඒ ඒ කෙනාගේ හිත තුළ තියෙන හැඟීම් බේදුන වගේ පහන් දැල්ලා වගේ ඒ ඒ හේතු වලට ඇතුළේ වෙන්නේ. එයාලට වෙන මොන හරි දෙයක් ගැන රුචිකත්වයක් උපදිනකොට මාව රුස්සන්නේ නැතුවම ඒක මට නවත්තන්න බෑ. නේද? වෙන දෙයක් කෙරෙහි රුචිකත්වයක් උපදින මම දස්පිටි කෑව කියලා නවත්තන්න බෑ. මම හපුවක් හපාගෙන කියන වැඩක් වෙන්නේ හපාගෙන ඔක්කොම කියලා. අන්න එහෙම අදහස තියෙනවා නම් මගේ හිත ටික ටික ටික ටික ටික ටික මොකද වෙන්නේ? අර අර තරම් වේගෙන් දුවන්නේ නෑ. නේද? වේගෙන් දුවුවාට හොයන්න ගන්නේ මොකද යන්නේ තමයි දුවන්නේ ඒවා. නැතිද නේද? එහෙම දේ ලබාගෙන ඉන්න ගැටියකට එනවා. ඒ ඒකත් එක්ක හිත අනිවාර්යයෙන්ම ශාන්ත භාවයට එනවද නැද්ද? ඒ කියන්නේ නිකන් බංගලන හිත ටික ටික බංගලන්නේ නැති වෙන පැත්තකට අත්තනවද නැද්ද? දැන් අපිට එක පාටම හිතලා බෑම සංසුන් වෙනකොට මොකක් හරි එකට අයියෝ මැරෙනවනේ කියන මතක් වුණා. නේද? ඒක මොනවා කරන්නද බෑ. නැති මැරෙන මිනිස්සු අපිට ඕක මොකක්ද? නේද? ඒක ඉඳන් හින්දා, ගෙවල් හින්දා නේද? මහා ආයනාදි කරගන්නකොට මැරෙනක මතක් වෙනම මිනිස්සුන්ට ප්‍රබලව වැඩි සැලෙනවා. නේද? දැන් මෙතනදී අවධානය යොමු කරන්න තව කාරණාවක් තියෙනවා. මම කියේක දැනගත්තනේ නේද? දැනගත්තට කොච්චර වෙලාවක් මතක තියෙද ඔබ? එතර වෙලාවක් තියෙන්නේ නැහැ. ඇයි? අන්න බලන්න යම් දේකදී අපිට එක ළඟ සිටින දෙයක් තුනක් ඇති වෙනවා ප්‍රතිවිරුද්ධ. නිත්‍යයි කියලා සිතුවිලි තියෙනවා අනිත්‍යයි කියලා සිතුවිලි තියෙනවා. වෙනස් වෙනවා කියලා තියෙනවා නිත්‍ය තියෙනවා කියලා තියෙනවා නේද? මෙච්චර කාලයක් තියෙයි කියලා. මොනවා හරි ප්‍රතිවිරුද්ධ සිතුවිලි දෙකක් අපේ මනසකාරයක ඇති වුණොත් එහෙම ඒ ඇති වෙන සිතුවිලි දෙකෙන් ක්‍රියාත්මක භාවයට එන්න පුළුවන්ද? කොහරි තැනකට අපි යනවා අනකට ඔන්න මේ පැත්ත කෙනෙක් කට්ටියක් ඉන්නවා. මේ පැත්ත ගොඩක් කෙනෙක් කට්ටියක් ඉන්නවා. අපේ ශරීරය හැරෙන්නේ කොයි පැත්තටද? ගොඩක් කරනවා ඒක ක්‍රියාත්මක බවට ප්‍රසිද්ධිලද ප්‍රබල ප්‍රබල සිතුවිල්ල එහෙනම් අස්ථිරයි කියන හැඟීම ස්ථිරයි කියන හැඟීමට වඩා ප්‍රබල වෙන්න ඕනේ අපිට අපේ ජීවිතය අස්ථිරයි කියන හැඟීම මේ පංච පාදානස්කන්ධය අස්ථිරයි කියලා අපිට දැනෙන ගතිය දැනෙන හැඟීම ස්ථිරයි කියලා කියන හැඟීමට වැඩි බලවත් වුණොත් ප්‍රබල වුණොත් තමයි ඒක හැමෝම ක්‍රියාත්මක භාවයට යන්නේ. හරිද? නැත්නම් හැමෝම ස්ථිරයි ස්ථිරයි කියන එකට තියෙන අපිට ලැබෙන දේවල් අපිට ලැබෙන පංච උපාදානස්කන්ධය පිළිබඳව මේ අස්ථිරයි කියලා අපිට කියන හැඟීමට වැඩි ස්ථිරයි කියලා කියන හැඟීම ප්‍රබල වෙන්නේ. ඒක ප්‍රබල ප්‍රබලම තමයි ඒ හැඟීම ක්‍රියාත්මක බවට නැත්තම් වෙන්නේ වෙන එකක් නේ හැමදාම. ඒක තමයි බල හොරාකාමයට කියන බල අහනකොට නම් අපිට අනිවාර්යයෙන්ම හිතෙනවා මේ පරිදිෙන්දත් හිතනවා මේ තේරෙන හොඳට ජීවිතය ගැන තේරෙනවා ජීවිතය ගැන කලකිරීම පස්සේ නේ හඳුන්නේ. නේද? පස්සේ නැත්තේ ඇයි අර හැඟීම ප්‍රබල වෙන්නේ නැතිද? දැන් නම් බලන්න හැඟීම ප්‍රබල කරගන්න කොහොමද? යම් චේතනාවක් යම් හැඟීමක් අපේ මනස තුල ප්‍රබල කරගන්න කොහොමද? අන්තරික බලන හැඟීම ප්‍රබල වෙන කොහොමද කියලා? නැවත නැවත නැවත නැවත නැවත මෙහි කිරීමෙන් නේද? නැවත නැවත නැවත නැවත මෙහි කරනකොට අර හැඟීම එන්නෙන්ද එන්නෙන්ද එන්නෙන්ද එන්නෙන්ද ප්‍රබල වෙනවා. දැන් ආදරය ගැන හිතන්න ආදරයෙන් යමක් ගැන මෙහි කරනකොට ඒ ආදරේ වැඩි වෙනවා. තරහ ගැන හිතන්නේ තරහ යමක් ගැන මෙහෙ කරනකොට තරහ වැඩි වෙනවා. ඊර්ෂ්‍යාව යමක් ගැන මෙහෙ කරනකොට ඊර්ෂ්‍යාව වැඩි වෙනවා. යමක් ස්ථිරයි කියලා මෙහෙ කරනකොට ස්ථිරයි කියන හැඟීම වැඩි වෙනවා. යමක් අස්ථිරයි කියලා මෙහෙ කරනකොට අස්ථිරයි කියන හැඟීම දැනට මේ ජීවිතේ වැඩිම මොකද කරන්නේ ස්ථිරයි කියලා අස්ථිරයි කියලා දන්නේ. ඒක අස්ථිරයි කියලා මෙහෙ කරලා දැඩි. ඒ යම් කිසි කෙනෙක් මේ ලෝකේ තියෙන හැම දෙයක්ම ස්ථිරයි කියලා මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. රූපේ ස්ථිර ස්වභාවයක් නෑ, වේදනාවේ ස්ථිර ස්වභාවයක් නෑ, සංඥාවේ ස්ථිර ස්වභාවයක් නෑ, සංස්කාරයේ ස්ථිර ස්වභාවයක් නෑ කියලා මෙනෙහි කරන්න ආරම්භ කරන්න ඕනේ. අන්න එහෙම මෙනෙහි කරන්න ආරම්භ කරනකොට ඉස්ලාම් තියෙන දුබල හැඟීමක්. මේක සාධකත්වයට ඒවා එකිනෙක එකිනෙක එකිනෙක එකිනෙක මෙනෙහි කරනවා. හරි ඒක අත්‍යවශ්‍යම තියෙනවා. මෙනෙහි කරන්න මෙනෙහි කරන්න මෙනෙහි කරන්න අස්තිරයි කියන හැඟීම එන්නෙන්න ප්‍රබල වෙනවා. එතකොට අපි යමක් දිහා බලනවා. බලනකොට මට දැන් දැන් සේකවගෙන මම කියනවා අද බණ ඉවර වෙලා යනකොට මම ප්‍රිය කෙනෙක් මැරලා ඉන්න පුළුවන් කියලා. හ්ම්. කිව්වා එහෙමනේ අරමුණ. මම කරේ අරමුණු කරන්නේ විතරයි. මේ අරමුණත් එක්ක මම නැත්තන්ට හැංගීම් පහළ වෙනවා. අපි ඒ ඉන්නේ හැඟීම ඒ චේතනාව දිහා තමයි අපි බලන්නේ හැමදේම. ඒ චේතනාව අපි සලක මේ එහෙම වෙන්නේ නෑ කියලා හැඟීම පහළ වුණා කියලා නේද? නමුත් අපි අනිත්‍ය ස්වභාවය මේ ස්ථිරව තියාගන්න බැරි ස්වභාවය පිළිබඳව මෙනෙහි කරලා තිබුණා. ඒක ඇත්තක් නේ. එහෙනම් දැන් පහළ වෙන්නේ මොකද්ද? අර වතනට සමාන හැඟීමක් පහළ වෙනවා. හරි? එතකොට එහෙනම් අන්න හැම හදන්න ඕන අපේ මනස. ප්‍රබල කරන්න ඕනේ මේ දේවල්. ඒ කියන්නේ ප්‍රබල කරන්න තමයි මේ අස්ථීර ස්වභාවය මෙහි කරනවා. නිකන් ඉන්නේ නැහැ. ඒක ඇත්තම කියන්නේ හිතන්නේ නෙවෙයි. මොකද ලොකුම දේ තමයි වැරදි දෙයක් මෙහි කරලා වැරදි හැඟීමක් උපුටා ගන්න නෙවෙයි. ඇත්තම මෙහි කරලා ඇත්තම උපුටා ගන්න හදන්නේ. ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. නමුත් අපි ලෝභ දේශ මොහ හැමුවේ මේ වාගේ වෙනස් වීම අපේ මනසට වැහිලා. ඊට වෙලා. හරි? එන්නේ ඒකෙන්ද මොකද වෙන්නේ අපිට මේ ලෝකයේ අස්තිර ස්වභාවය පිළිබඳ හැඟීමයි. විනාඩි 10කට හරි විනාඩි 15කට හරි විනාඩි 20කට හරි මාසයකට හරි අවුරුද්දකට හරි අපි යම් යම් දේවල් ගැන බලාපොරොත්තු තියෙනවා. ඒ බලාපොරොත්තු තුන විනාඩි 10ක් හරි ස්ථිරමයි කියලා. හරිද? අන්නේ හැඟීම වෙනුවට මේවා එක දිගට තියෙන්න බෑ කියන හැඟීම ජනිත කරගෙන සාමාන්‍ය ජීවිතේ ඉතාම රසවත් කරගෙන. ඒකම රසවත් කරගෙන කියන්නේ. ඒක හැදෙන්න බෑ. නේද? වහරම සෑහෙන්නේ නේද? ඒ සෑහෙන්නේ ලොකු බලාපොරොත්තු ඇති වෙන්නේ නෑ. ඇත්ත දැනගැනීම, ඇත්ත තේරෙන ජීවිතයකට අරමුණට ඇතුළෙන්නේ ඇතුළෙන්නේ නැහැ. එතකොට හිත හරි ශාන්තයි. ඒ භවනාවද ගත්තා කියන්නේ. දැන් මොකද වෙන්නේ? අර කොහේ දුවන්න බෑ කියලා හිතට නැති වෙනවා. ඇයි? දුවපු දුවපුතයින දුරම දුරම හැම තැනම යනවා මොනවද හවද? ඇලෙන්න යන්නේ මොකද හැමදේම රසන හැමදේම රසන හැමදේම රසන හැමදේම ඇලෙන්න ඇලෙන්න දුවක් නැති බව හොඳටම දන්නවා හැරෙන්න දෙයක් නැතුව හොඳටම දන්න නිසා ඒ වෙනද වෙනස් වෙන හින්දා හැරෙන්න දෙයක් නැති බව දන්න ඒක හැරෙන්නේ මෙහෙට ගැටෙන්නේ මේ අනුන්ගෙන් බාහිර ලොකු තර්ජන වර්ධනන කොට ඔක්කොම වෙනස් වෙන දේවල් එයා හිතත් වෙනස් වෙනවා මගේ හිතත් වෙනස් වෙනවා හත් දෙනුත් වෙනස් වෙනවා ඒවා නැති වෙනකොට බැහැරකට මොකද වෙන්නේ ඒ හිත අර දේශයෙන්ම මොසස් වෙන්නේ හරිද ඒකයි දේශනා කරේ පංචස්කන්ධයේ අද්විතෝ පස්සන්තෝ අනුලෝමකන්ති ප්‍රතිලබ්ධ අනුලෝමකන්ති කියන්නේ ශාන්ත ස්වභාවය. අද මේක මෙතනනේ ලොකු කාලයක් කරගෙන තමන්ගේ වශයෙන් අනුන්ගේ වශයෙන් හීන වශයෙන් ප්‍රණීත වශයෙන් සන්තක වශයෙන් දුර වශයෙන් ඈතටින් දුර වශයෙන් නේද මේ වගේ මුළු පදාසයක්ම ඒ කියන්නේ ඔක්කොම එකට කැටිකොට හැමදේම වෙනස් වෙන බව වැටහෙන අතර මොකද මේ කැටි කොට වෙනස් වෙනවා කියලා කියන්නේ. ඔක්කොමකට කැටි කොට ගන්නවා කියන්නේ ඒක අපි හිතේ තියෙන ස්වභාවය. ඒක අපිට කරන් දෙන්න මෙහෙ කරන සුද්ධ වෙන දෙයක්. ඒක සුද්ධ වෙනකම් කරගෙන යන්න ඕනේ. හරි? මේ බලන්න අපිට කියනවා පාසලට ළමයින්ට ඉංග්‍රීසි පුළුවන්ද කියලා ගිහින් බලන්න කියලා. ඊට පස්සේ මම ගිහින් එක එක එක ළමයාගෙන් මේ අහලා බලනවා. තරවෙනි කෙනාට හොඳට පුළුවන්. තේරෙන කෙනාට හොඳට පුළුවන්. තේරෙන කෙනාට පුළුවන්. තුන්වෙනි කෙනා වෙන වෙන වෙන වෙන බලුවා. දැන් මට එක සිතක් පුළුවන් තුන්දෙනාටම පුළුවන් කියලා. තුන්දෙනාට පුළුවන් කියලා හිතට තේරෙන්නේ. එහෙනම් අර තුනම කැටිකොට එකට බලනවද? අර තුනම අර තුන්දෙනා ගැනම වෙන වෙනම පරිස්සම් කරේ. දැන් මට එක සිතක් ඇවිල්ලා තියෙනවා තුන යන්න පුළුවන් කියලා. අපිට 25 දෙනෙක් පරීක්ෂා කරා කියලා. ඔක්කොටම පුළුවන් නෑ කියන්නේ. ඒ ටික ඔක්කොම එකට කැටිකට මට අදහසක් එනවා ඔක්කොට. දැන් මම පාසලේ දෙහිලා අපිට ඉන්න එකේ වෙන හිත කරගෙන ඔක්කොම කතා කරනවා හොඳට. දැන් මට අදහසක් එනවා. මම පාසලටම පුළුවන් කියලා. නේද? අන්න වගේ අපි ධම්ම ධම්ම ධම්ම ධම්ම ධම්ම ධම්ම හැමදේම පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස පිරික්ස මේ අනිත්‍ය ස්වභාවය එක දිගට තියාගන්න බැරි ස්වභාවය අස්තිර ස්වභාවය මෙහි කරා එක එක වස්තුවේ අම්ම ගැන මෙහි කරා තාත්තා ගැන මෙහි කරා රෝදිර ගෙදරා ගැන මෙහි කරා බංගන් දොතන ගෙදර ඔක්කොම වෙනසලු ඒකට අන්තිමට මේ මේකේ තියෙන ඒ සියලු සංස්කාරයන් අරමුණු කරගෙන විශාල පරාසයක් නේ මේ ලෙස තියෙන බොහෝ දේවල් ඔක්කොම බලාගෙන ඉදී වෙනස් වෙන බව තමයිගේ මනසට එකවර වැටහෙනවා. අන්න එහෙම වැටහෙන ගානට ඒ කිවර ගන්න බෑද? ගන්න බෑ නේද කියන්නේ? නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙහෙ කරත් මොකද වෙන්නේ? ඒ ගන්න දෙනවද මම? ආයෙත් ඒකට කියලා සම්වර්ධන ඥානය කියලා. හරි ඒ කියන්නේ ඒ කියන්නේ බොහෝ කොටස් වශයෙන් මෙහි කරා. ඉතින් මේ විදිහට ටික ටික ටික ටික ඉදිරියට යනකොට අන්න බලන්න ලෝකයේ එහෙම අපි හැම දෙයක් ගැන පංච පාදාන ස්කන්ධයම ගැන ඒ විදිහට මෙහි කරන ආයමයකට ඇලෙන්න තන ගැටෙන්න තන නැති වෙනවා. ඔක්කොම බෙදලා තේරෙන ගතිය. හරි නැති වෙන බව තේරෙන ගතිය තමන්ගේ මනසට ඒ කියන්නේ හැම දෙයක් තමයි බිහිබිහි යනවා තේරෙනවා කියන එක නෙමෙයි. හරි අර පණිවිඩය හරියට කියන්නේ මොකද්ද ස්ථිර වශයෙන් කියන්නේ නැහැ කියලා. අන්නේ ස්ථිර වශයෙන් තියෙනවා කියන පණිවිඩය හරියට අපිට ලැබෙනකොට පින්නත් මොකද වෙන්නේ අපේ හිත ඉතා සම්පූර්ණ සියල්ලම අනිත්‍යයි සියල්ලම ස්ථිර වශයෙන් තියෙන්න බෑ කියලා සියල්ලම කියලා. ගන්නකොට අමරක සංස්කරණය කියලා මොකද වෙන්නේ මේ ලෝකේ ස්ථිරව පවත්වාගන්න කිසිවක් නැත කියලා ලෝකේ ගැනම එක හැඟීමක් එන්න පුළුවන් දෙයක් තවන්නා. ලෝකේ ගහ කොටස් එක තෝරේ බලන්න ලෝකේ හදාගත්ත හැටි. මේ ලෝකෙට ගත්තම මේ මොහොන. මට ලැබුණා කියන දේවල් ලැබුණා කියන දේවල්. හ්ම්. ලැබුණා කියන දේවල් ලැබුණා කියන දේවල් තමයි ලෝකෙම හොයනවා. ළඟ තියෙන දේවල් දුර තියෙන දේවල්. ඒක බරම නැහැ. ඉතින් අන්න විදිහට මොකක් හරි කරලා පාවිච්චි කරගන්න. හරිද? එතකොට මට එක හැඟීමකට මට ලැබිලා තියෙන දේවල් කොහොමද වෙනස් වෙන්නේ? මට ලැබිලා තියෙන දේවල් කොහොමද ලැබුණා වෙනස් වෙන්නේ? දේවල්. හරි. අන්නම වෙනකොට අපිට මේ ලෝකයට අපිව හොල්ලන්න බැරි වෙනවා. මේ ලෝකයේ තියෙන කෙනෙක්ගෙන් ලැබෙන ආදරයකටවත් නැත්නම් තරහකටවත් නැත්නම් කිසිම දෙයකට අපේ මනස හොල්ලන්නේ. ඒ මගේ සිත තනවා කොරේම වෙනස් වෙනවා කියලා මගේ සිත දන්නවා. ඒකම හොල්ලගන්න දරුවන හිත හොල්ලන්නේ නැහැ. ඇත්තටම හිත ශාන්ත වෙනවද නැද්ද? හරි. අන්නේම ශාන්ත වෙලා ඒ සම්මර්ෂණ ඒ සියලු දේගෙන ඇතිවන එකම හැඟීම දෙක විසිරලා වුණ ලොකු පරාසයක් එකට කැටිකට ගන්න සම්මාස්තන ඥාන උපදිනාද? ඊට පස්සේ කෙනෙකුට මේකේ ඇතිවීම නැතිවීම බංගාම් පස්සන ආදි වශයෙන් කියන්නේ විදස්නාගාම පහසකට ලබන්නේ පහරන කාලේ ද්විතීය අනුලෝම ශාන්තිය. අර සම්මර්ෂණය දක්වාම තියෙන කාලේ සාමාන්‍ය අනුලෝම ශාන්තිය. ඊට අනුලෝම ඥානය කියලා තත්ත්වය අනුලෝම ඥානයේදී කියන අනිත්‍ය දුක්ඛ වශයෙන් මෙහි කරලා ඒ තනත්තාට නිවන් අරමුණු කරන මට්ටමටම තමන්ගේ සිත වර්ධනය කරගත්තහම ඒ තරම්ම ශාන්තියක් ඇති වෙනවම කියන අනුවම ධෛර්ය ඒ කරුණේම ඥානයමයි මෙතන අනුවම ශාන්තිය කියන්නේ. එතකොට මේ ආකාරයට හිත වර්ධනය කරගත්ත කෙනෙකුගේ තුර තමයි මේ ලෝකේන ස්ථිරයි වෙන්නේ මේ ලෝකේන ස්ථිරයි හැබැයි නෙමෙයි ස්ථිරයි කියන හැඟීම ජනිත වුණාම ඒම ඒ හැඟීමෙන් දා නිවනේ හිත ඇලෙන්න පටන් ගන්නවා. එතකොට තමයි මාර්ග සිත් පාරෙන්න පටන් ගන්න. හරි. ඒ වගේ ඒකට කියන සම්මත්ත නියාමය කියලා. ඉතින් ඒක තේරුම අපිට මේ ආරස්ථායක මාර්ගයම භාවිතා කරන්න ඕනේ මෙතෙන්ට. හරි. ඒකේ සම්මාදිට්ඨි සම්මාසංකත සම්මාවාචා සම්මාකම්මත මොකද මේ හැමදේම වල සීලයෙන් ප්‍රවේශණය වෙලා මේ යම ගවේෂණය කරන්න පුළුවන් හිතක් සකසෙන්න ඕනේ නේද ඊට පස්සේ හතර කරන දානෙන් ප්‍රවේශණය වෙලා පංච පාදානස්කන්ධය පිරික්සන්න පුළුවන් වෙන්න ප්‍රබල හිතක් සකසෙන්න ඕනේ ඊට පස්සේ එන්න ඒ ප්‍රබල මානසික ඒකාග්‍රතාවය තමයි යම් කිසි කෙනෙකුට අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණයන් තේරුම් ගන්න යොදවන්න පුළුවන්කම තියෙනන්නේ අනේ ප්‍රබල මේ මානසික ස්වභාවය. ඉතින් මේක හරිය අපූර්ව වැඩ පිළිවෙලක් තියෙනවා. නේද? ක්‍රමානුකූලව අපේ හිතට දැනෙන්නේ වෙනස් කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වගේ තත්යකට අපේ හිත අනිත්‍ය ලක්ෂණයෙන් පත් කරගත්තොත් තමයි අපිට මේ ලෝකේ හැලෙන ගැටෙන ගැටි අයින් කරගෙන සුවසේ ආසය කරන්න පුළුවන්කම පුළුවන් කරලා ලැබුණා. ඒ අනුරෝම ශාන්තිය කියන තැනටත් එන්න ඕන සම්මත් නියාමයේ කියන මාර්ගසිත පහළ වෙන්නත් ඒක හේතුවක්. ඒක ලොකු හේතුවක් වෙනවා. ඒ තාම කෙටියෙන් තමයි අපි මේ දිනවල මොකද ගොඩාක් දේවල් එකම දේ වගේ කතා කරන්න වෙන හින්දා එක එකක් ගැන කෙටියෙන් කතා කරන්නේ නෙමෙයි. මේ කතා කරපු දේ අරගෙන මේ අද්දුවතෝ කියලා කියන පංච පාදානස්කන්ධයේම අස්ථීරයි ස්ථීරව පවතින්නේ නැහැ කියන එක අපිට ඉතාම ප්‍රබලව දැනෙන තුරු මේක එක දිගට කරගෙන යන්න කරගෙන යන්න ප්‍රබලව ඉතා ප්‍රබලව දැනෙන තුරු කරගෙන යන්න ඕනේ. එතකොට එතකොට ඒක කරගෙන යන්න ඉන්න අපිට සීලයක් ඕන වෙනවා සමාධියක් ඕන වෙනවා ප්‍රත්‍යාවක් ඕන වෙනවා එතකොට එතකොට තමයි කොහොම දවසක අපිට මාර්ගසිතක පහළවීමක් වෙන්නේ. ඒකට ඒ පැත්තට මෙනෙහි කරපු කෙනෙකුට අපේ පින්වත් මේ ලෝකයේ ස්ථිරයි කියලා මේ ලෝකයේ ස්ථිරව පවතිනවා කියලා මාත්‍රීය සංඥාවක් දෙන්නේ. සංඥා මාත්‍රයක් දෙන්නේ නෑ හැම වෙලේම අන්න ඒ ඒ අනුලෝම ශාන්තිය කියන පැත්තට ඒ විදර්ශනා ඥානයක් වැඩිච්ච පැත්තට සිහිය පිහිටුවා ගත්තා කියලා සතිපට්ඨාන කරනවා කියනවා ඒ ඔක්කොම කියන මානසිකත්වයට වැටුනහම යාට මේ ස්ථිරව තියෙනවා කියලා මාත්‍රයක්වත් හඳුනක් වෙන්නේ නැහැ. ඒක තේරුම ලෝක අතහල බලුවේ නේ. ඒකට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ඒකට වෙන්නේ මොකද? තියෙන උපාදාන අදුවන රසපාදාන තියෙන උපාදාන අදුවන රසපාදාන තියෙන්නේ නැතු වෙනත් ක්‍රමානුකූලව හිත ශාන්ත භාවයට පත් වෙනකොට උපාදාන අදුවනකොට හිත ශාන්ත භාවයට පත් වෙනවා. අන්නේ ශාන්ත භාවයට පත් වෙනකොට මොකද වෙන්නේ? අපිට මාර්ගසිත පේන ගානට සිතපත් වෙනවා. ඉතින් ඒක හින්දා අපි මේ ඊටාම ප්‍රබල වැඩපිළිවෙලකට යායුතු තියෙනවා. ඊටත් ප්‍රබල වැඩපිළිවෙලකට යායුතු තියෙනවා. මේකේ සාමාන්‍ය ජීවිතේ ඉන්නවා වාගේ නෙවෙයි. සාමාන්‍ය ජීවිතයක ජීවිතයක් ගත කරන කෙනෙක් ඒ ජීවිතය ගත කරලා අන්තිමට ලොකු පශ්චාත්තාප ආදිය ඇති කරගන්නේ. එහෙම ඉන්න කෙනෙක් වගේ නෙවෙයි මේ වගේ ගැඹුරු මානසිකත්වයක් ඉතා ඉහළ ක්‍රම වේගයක් පාවිච්චි කරලා මම මේ සංසාර දුකෙන් අත මිදීම සඳහා කළ යුතුදී කරන්න ඕනේ කියලා දැඩි හැඟීමක් අපිට තියෙනවා. දැන් එහෙනම් මේක මේක මේක ඇවිල්ලා සම්පූර්ණ මනස විවරණයට ගැනීමක් අපිට අපිට හොගා කරලා ලැබෙන බොහෝ පීඩිත වත්තකටපත් වෙන ලොකු ගැටලු සහගත තත්ත්වයකටපත් වෙන නිමේධ වෙනස් කීම් වලට බාධන වෙනකොට හරි ගැටලු ඇති වෙන්නේ ඇයි වෙන මොකක්වත් නෙවෙයි මේ බලාපොරොත්තු ඇති වෙච්ච හින්දා තියෙන මේකෙන් අත මිදෙන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයටම කටයුතු කරන්න බැරි අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට මේ පිළිබඳව දේශනා කරේම සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා මේක කරගෙන යන වැඩ පිළිවෙලක් මේ හැම වෙලේම තියෙන සම්පූර්ණ මේ අපි පැයකින් කතා කරන පොඩි දෙයක් නේ. ඊට වඩා එහාට ගිය ලොකු නේද ගැඹුරින්ම හදාරියුතු තත්ත්වයක්. කෙටියෙන් කියනවා මගේ මනස මම වෙනස් කරනවා. කොහොමද මගේ මනස මම වෙනස් කරන්නේ දැනට මේක ස්ථිරයි කියලා මේක දේවල් ගැන මට සිතුවිලි ඇති වෙනවා අන්න ඒ ඇති වෙන සියලු සිතුවිලි වැරදි බව දැනෙන විට මේ ලෝකේ අස්ථිරයි කියන හැඟීම මගේ හිත තුළ දැනට වෙන විදිහට මෙහෙ කරගෙන මෙහෙ කරගෙන මෙහෙ කරගෙන මෙහෙ කරගෙන හදාගන්න ඕනේ හරි එහෙම අදා ගැනීමෙන් තමයි අපිට අවශ්‍ය කරේ දැක්කට යන්න පුළුවන්කම තියෙන හැම වෙලෙම හැම මොහොතකම ඒක දැන් දෙවරදී දැනට ඇති වෙන ස්ථිර වීමෙන් නම් ටික ටික ටික ටික හරි අස්ථිර වෙන්න තියෙන තත් ඇත්ත අරමුණේ තත්ත්වයට මේක ඒක ඇත්තද බොරුවක්ද මේක සම්පූර්ණ හැම වෙලේම වෙනස් වෙනවා කියන එක ඇත්තක් නේ ඇත්ත අරමුණේ හිත තියෙන්න ඕනේ නේද එච්චරයි. කතාව එච්චරයි. ඇත්ත අරමුණ වෙන විදිහට ඉතින් තියෙන්නේ ඕනේ. හරි. ඉතින් වැඩ පිළිවෙලක් තියෙනවා, කරන්න දෙයක් තියෙනවා. අහුවට විතරක් හරියන්නේ නැහැ. නේද? අහගන්නේ කරන ක්‍රමේ ගැන. මම ඔය කියන විදිහට කටයුතු කරොත් මේ අය පරිස්සමෙන් තමන්ගේ හිත වාදනය කරොත් ඕකේ ඉලක්කයට ඕනම කෙනෙකුට යන්න පුළුවන් බෑ. ඒ අපේ උත්සාහ අකණ්ඩ උත්සාහයක් ගන්න ඕනේ. ඉතින් අද දවසේ අපි පංචස්කන්ධයේ අද්භූතෝ කියන தත්ත්වය ගැන සාකච්ඡා කරා ඒ ධර්ම සාකච්ඡාව තුළින් අපිට අපේ ජීවිතය සුවපත් කරගන්න වැඩපිළිවෙලක් තේරුණා. එතකොට මේ දැනුච්ච දේවලුත් එක්ක අපි මේ ජීවිතය සාර්ථක කරගන්න සසර සුවපත් කරගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ මේ දුවයි කියලා කල්පනා කරගෙන ඒ දේවල් අහගෙන විතරක් නැතුව ජීවිතේට පුරුදු පුහුණු කරන දවස ගානේ භාවනා කරමින් තමන්ගේ සිතුවිලි වර්ධනය කරගන්න කටයුතු කරන්න ඕනේ. මේ සභාව වශයෙන් ශක්තිය ලැබෙලා දේවා කියලා මේ හැමදෙනාම වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. සත්‍ය ලබා දීලා තමනුත් ධර්මයේ ශ්‍රවණය කරලා අන්‍යයට ධර්මයේ ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලබා දුන්නේ මේ වැඩි ඉන්න මේ පින්වන්ත පිරිසින්ද. ඉතින් අපි පින්වන්ත පිරිසට ආශිර්වාද කරමු. හැමදෙනාම තුරු ජගතුමා සියලුම පුණ්‍ය ශක්තිය මේ හැමදෙනාටම තුමු නිර්වාණ අවබෝධය සඳහාම වේ. Thank you.